නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් මේ අවස්ථාවේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආනාපානසති භාවනාවේ කමඨාන් දේශනාව ආස්වාසය ප්‍රාස්වාසය මත පවතින වාතයේ සෑල්ලුභාවය පිළිබඳව තමයි මේ කමඨාන සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා මේ ආනාපාන සති භාවනාව අපගේ ජීවිතයත් එක්ක සම්බන්ධ අපගේ පරම ආයසත් එක්ක සම්පූර්ණ සම්බන්ධකමක් පවත්වන භාවනාවක් ආස්වාසය ප්‍රාස්වාසය පිළිබඳ භාග්‍යතුන් වහන්සේ ගොඩාක් සූත්‍ර වලින් දේශනා කරලා තිබුණත් নানা ප්‍රකාර කරුණු කාරණා කමඨාන් දේශනා කරලා තිබුණත් අපගේ ජීවිතයත් එක්ක සම්බන්ධ සෑම මොහොතක්ම සිදු කරමින් පවතින මේ කමඨාන් දේශනාවේ ප්‍රතිඵල ලබාගත් අය බොහොම අතලොස්සයි මේ අඩුව පිරවීම සඳහා ආනාපානසති භාවනාව විවිධ ක්‍රමවලට වඩලා අධ්‍යක්ීම් සම්භාරයක් ඒක රාශි කරගත්ත විඥාන වලින් මේ භාවනාව වඩන අයට උපකාරයක් වෙනස යම් කාරණා පැහැදිලි කිරීමට සිදු වෙලා තියෙනවා ආනාපාන සති භාවනාවේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ වාතයේම නැත්නම් උස්ම සෑල්ලු කිරීම තමයි අද අපගේ ප්‍රධාන මාතෘකාව. ආනාපාන සති භාවනාවේ උස්ම සෑල්ලු කිරීම කියන මේ කමඨාන යම්කිසි භාවනා යෝගියෙක් වඩනකොට මේ භාවනා යෝගියා මේ කමඨාන නැවත නැවත පුරුදු කරනකොට මේ භාවනා යෝගියාට වැටහෙනවා තමන්ගේ උස්ම සෑල්ලු වෙන්න සෑල්ලු වෙන්න තමන්ගේ විඥානයේ දින පීඩණය සෑල් වෙනවා. කයේ තියෙන වේදනාකාරී తত্ত্বය සෑල් වෙනවා. තමන්ගේ කායික කලබලකාරීත්වය සෑල් වෙනවා. තමන්ගේ කන් වලට යම්කිසි ශබ්දයක් ඇහෙනවා නම් ඒ ශබ්දය තමන්ට කරදරයක් නම් ඒ කරදරකාරී ස්වභාවයේ සෑල්ලුවටපත් වෙනවා. Tamanගේ නාසයට යම්කිසි ගඳක් දැනෙනවා නම් ඒ ගඳ නිසා සිත කැළඹෙනවා නම් ඒ චිත්ත වීති වල කැළඹීමේ ස්වභාවය තැම්පත් වෙනවා. Tamanට යම්කිසි අපහසුතාවයක් තියෙනවා නම් විවේකයක අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ භාවනා කරන භාවනා යෝගියාට ඒ ඉන්න ඉරියව්ව තුළම විශාල විවේකයක් දැනෙනවා. එනම් මේ ආනාපාන සති භාවනාවේ ආස්වාසේ ප්‍රාස්වාසේ උස්ම සහැල්ලු කිරීම කියන මේ කමඨාන සෝවාන් සකු르දාගාමි අනාගාමි හරියත් වෙනකන් කොහොමද වඩන්නේ මේ භාවනා කමඨාන කරන කොටගෙන අපි ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපගේ විශේෂ අවධානම දැන් අපි යොමු කරනවා. පරියංකෙන් වාඩි වෙලා දැස් වසාගෙන ආස්වාසය ප්‍රාස්වාසය කියන මේ උස්මවල තියෙන සෑල්ලු භාවය මෙනෙහි කරනකොට මේ උස්ම සෑල්ලු බවට පත් කරනකොට මේ කයේ තියෙන බරගතිය ක්‍රමානුකූලව අඩු වෙලා මේ භාවනා යෝගියා ක්‍රමානුකූලව සෑල්ලු වෙනවා මේ භාවනා යෝගියාගේ කය පුළුම් ගොඩක් වාගේ Tamanට දැනෙන්න පටන් ගන්නවා. ආස්වාසේ ප්‍රාස්වාසේ උස්ම සෑල්ලු කරනකොට මුළු කයම සෑල්ලු වෙනවා නම් Tamanගේ කයේ බර නිකම්ම නිකම් කොට්ටයක් වාගේ Tamanට දැනෙනවා නම් මේ භාවනා යෝගියාට වැටහෙනවා මේ ලෝකයේ හැම දෙයක්ම දැඩිව ගත්තොත් දැඩි ලෙස දැනෙනවා. සෑල්ලුවෙන් ගත්තොත් සෑල්ලුවෙන් දැනෙනවා. තරහා ඇති වෙනකොට, ద్వේෂය ඇති වෙනකොට කැළඹිච්ච චිත්ත වීතිය මත විනාඩියට තප්පර 8යි උස්ම 20ක් විතර ගන්නවා. තමන්ගේ මනුෂ්‍යත්වය අමනුෂ්‍යයක් වශයෙන් ක්‍රියා කරන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. හැබැයි ගොඩාක් සෑල්ලුවෙන් විවේකයෙන් ස්වභාව ධර්මයත් එක්ක එවනක වාඩි වෙලා ඉන්නකොට උස්ම ගණන විනාඩියට 10ක් විතර අඩු වෙලා බොහොම සියුම් ලෙස සෑල්ලු ලෙස Tamanට ඉතන්න පුළුවන් විවේකයේ දැනෙනවා එනම් මේ භාවනා යෝගියාට වැටහෙනවා ඇස කන දිව නාසය සමසිත කියන ආයතන හය තුලින් තමන් මේ ලෝකේ සෑම නාම රූපයක් නිස්පර්ශ කරනවා මේවා දැඩි ලෙස ගන්න නිසා දැඩි ලෙස මේක තමන් තුළ පවතිනවා මේක සෑල්ලු කෙරුවොත් මේක අවම කෙරුවොත් මේක නිරෝධ වෙලා යනවා නිරෝධ කරන්න තියෙන එකම ක්‍රමවේදය අවමෙන් භාවිතා කිරීම අල්පේච්ඡතාවයේ කියන ශුන්‍යාගාරගතෝවා කියන තථාගත පණිවිඩය එයාට මෙනෙහි වෙන්න පටන් ගන්නවා මේ භාවනා යෝගියා ඇස්සරලා මේ ගස්කොලන් දිහා බලනකොට මේ නාම රූප දිහා බලනකොට මේ භාවනා යෝගියාට පේනවා කලින් මම මේක ආවල් ගහ වශයෙන් ගත්තා වටාඩි ප්‍රමාණය මෙච්චරයි උසාඩි ප්‍රමාණය මෙච්චරයි මේ ගායේ වටිනාකම් මෙච්චරයි කියලා ගත්තා මේ ගා පිළිබඳ විශාල කම්පනයක් මට තිබුණා ගා වටින්නෙත් නෑ ඒ ගයේ තියෙන වටිනාකම මට ප්‍රශ්නයකුත් නෑ කියලා අත්හැරියාම ගයේ එවනේ ප්‍රශ්නේ විතරක් ඉතුරු වුණා වටිනාකමේ ප්‍රශ්නේ ගියා එවනත් මට ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වාම ගාක් තියනවා කියන ප්‍රශ්නේ විතරක් ඉතුරු වෙලා එවනත් අයින් වුණා. ඒම ගාකුත් නැහැ ඒක මට අයිතිත් නැහැ කියන මතකය අයින් කරාම ගයෙන් ඇතිවෙන්න තිබිච්ච සියලුම ප්‍රශ්න ටික නිරෝධ වෙලා යනවා. එහෙනම් අද අපි කාන්තාවක් දිහා බලලා අනේ ලස්සන කාන්තාව කිව්වාම වටිනාකමක් ඇති වෙලා රාගය ඇති වෙනවා. කවදරි මේ මිනිස්සයා වයසට යනවා මේ මිනිස්සයාගේ වටිනාකමක් නැහැ, ජාතිය ජරාවටපත් වෙනවා, වේදනාවටපත් වෙනවා, අනිත්‍යතාවයේ ධර්මතාවයක් මෙතන පවතින්නේ කියලා අනිත්‍යයෙන් බැලුවාම පිළිකුලෙන් බැලුවාම විදර්ශනාවෙන් බැලුවාම එතන කොටස් 32 විතරයි පුද්ගලයෙක් සත්වයක් නැහැ. එතකොට අර රාගය අයින් වුණාට තවත් ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් අපි මේ ලෝකේ බලන්නේ මොන කෝණයටද? අපි මේ නාම රූප ස්පර්ශ කරන්නේ මොන ආකාරයටද? ඒ ඒ ආකාරවලට අනුව ඒ කෝණයට අනුව මේ ක්ලේශ ධර්මයන් නිර්මාණය වෙනවා. මේ භාවනා යෝගියා කල්පනා කරනවා කිසියම් ප්‍රශ්නයක් නැති වනයේකට ඇවිල්ලා වාඩි වෙලා මේ නාම රූප දියා ගස්කොලන් දියා බලාගෙන ඉන්නකොට එක එක ගස්කොලන් වලට අනුව වටිනාකම් වලට අනුව විශාලත්වයට අනුව මන් තුළ විවිධාකාර මානසිකත්ව ඇති වෙනවා වටිනාකම් ඇති වෙනවා ඇලීම් ඇති වෙනවා ගැටීම් ඇති වෙනවා මම බලාපොරොත්තු ඇති කරගන්නවා සමහර දේවල් ලස්සනට පේනවා. සමහර දේවල් අවලක්ෂණයට පේනවා. මොකද්ද මේ වර්ණවල තියෙන ධර්මතාවය? හැම දෙයක්ම කොළ පාට, තැඹලි පාට, නිල් පාට, කා පාට, රතු පාට නම් මේ වර්ණවල වටිනාකම් පේන්නේ ඇයි? ඇයි මේවට මං ඇලෙන්නේ, ගැටෙන්නේ? මේ රූපවල තියෙන සංගවිච්ඡ ධර්මතාවය මොකද්ද කියලා බලනකොට මේ භාවනා යෝගියාට වැටහෙනවා මේ සෑම වර්ණයක්ම රූපයක්ම ඇදිලා තියෙන්නේ පඨවි ආපෝ වායෝ තේජෝ වලින් සතරමා භූතයාගේ නිර්මාණය වෙච්ච සෑම නිර්මාණයක් තුළම මේ ස්වභාවයන් පවතින නිසා සෑම රූපයක් තුළම ඇලීමේ ගැටීමේ මට්ටම් අතරක් පවතිනවා පටවියෙන් ගැටෙනවා ආපෝ වලින් ගැටෙනවා වායෝ වලින් ගැටෙනවා තේජෝ වලින් ගැටෙනවා යමක් දැක්කාම අයිති කරගන්න ඉතුනොත් භුක්ති විඳින්න ඉතුනොත් වටිනාකමට ඇලුනොත් අන්න යා පටවියෙන් ඇලෙනවා සෙනෙහසෙන් මෛත්‍රියෙන් දයාවෙන් කරුණාවෙන් අපි යම්කිසි ගනුදෙනුවක් කෙරුවොත් ආපෝ වලින් අපි ඇලෙනවා ගැටෙනවා අපි කතාබහ කරලා වචන වලින් යම් යම් ඇලීම් ගැටීම් ඇති කරාම අන්න එතනත් බැඳීමක් ඇති වෙනවා. කතා කරන්නෙත් නැතුව සෙනෙහසෙන් බැඳෙන්නෙත් නැතුව ප්‍රායෝගිකව ස්පර්ශ කරන්නෙත් නැතුව චේතනා වලින් අපි ගනුදෙනු කරනවා නම් අන්න එතනත් ඇලෙනවා ගැටෙනවා. අපි ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරගෙන මේ භවයේ අපි අරියත් ඵලයටපත් වෙන්න නම් ලෝභ දේශ මෝහ කියන මේ තුන් ආකාර ධර්මයේ නිරෝධ කළ යුතුයි මේ ධර්මය නිරෝධ කරන්නට නම් අපි අපි තුල පවතින සතර ආකාරමේ මට්ටම් සෑල්ලු කරලා නිරෝධ කරන්නට ඕනේ ගොඩාක් දුරට අපගේ සිතිවිලි වල මේ වගේ කරුණු පටවි මට්ටමෙන් නැති වෙන්න පුළුවන් සෙනෙහසේ මට්ටමින් ඒවා අපි බිඳලා තියෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී ඇඟින් බර වෙලා වචන වලින් කියවෙන අවස්ථා තියෙනවා. එහෙම වචන වලින් කියවෙන්නේ නැති උනත් සිතිවිලි වල මේ දෝෂ තියෙනවා. ලෝභය, ద్వේෂය, මෝහය, රාගය, වෛරය කියන එක සිතිවිලි වල තියෙනවා. එහෙනම් මේ ආකාර ධර්මතාවේ වටා ගත්තාම මේ භාවනා යෝගියාට ප්‍රත්‍යක්ෂ වෙනවා මේ ඇස කන දිව නාසය සමසිත තුල මේ සංඥා සංස්කාර ධර්මයන් ගනුදෙනු කරනවා සෑම මොහොතක් ගානේ මේ නාම රූප වලින් ක්‍රියාවලියක් සිදු වෙමින් පවතිනවා මේක පඨවි මට්ටම ආපෝ මට්ටම වායෝ මට්ටම තේජෝ මට්ටම කියලා මට්ටම් හතර ආකාරයෙන් ගනුදෙනු කරනවා මේ මට්ටම් හතරෙන්ම නිරෝධ කෙරුවොත් ආයි මේක අටගන්න ක්‍රමයක් නැහැ පවතින ක්‍රමයක් නැහැ. එහෙනම් ඒකාන්ත වශයෙන්ම කර්මය නවතිනවා. කිසිම දෙයක් නිර්මාණය වෙන්නේ මම පිරිණිවෙනවා කියනක ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ භාවනා යෝගියා මේ අවබෝධයට ඇවිල්ලා මේ සෑල්ලු කරන ක්‍රමවේදය තුලින් වටිනාකම අඩු කරලා ඇලීම ගැටීම අඩු කරලා බලාපොරොත්තු අඩු කරලා මේ සෑම සංඥා සංස්කාර ධර්මයෙන්ම නිරෝධ වෙන ක්‍රමවේදය ප්‍රත්‍යක්ෂ කළාම එයා සම්මා දෘෂ්ටියටපත් වෙනවා. එයා නිවන් මාර්ගය ප්‍රත්‍යක්ෂ කරලා ඉවරයි. ආස්වාසේ ප්‍රාස්වාසේ උස්ම සෑල්ලු කරන්න සෑල්ලු කරන්න මේ ආයතන හයේ ක්‍රියාකාරීත්වයේ සෑල්ලු වෙලා කායික ක්‍රියාව සෑල්ලු වෙලා අදහස් සෑල්ලු වෙලා වචන සෑල්ලු වෙලා එයා ක්‍රමානුකූලව නිවිගෙන යන බව දැනිලා මේක නියම මාර්ගයේ බවට ප්‍රත්‍යක්ෂ වුණාම එයා සම්මා දෘෂ්ටියෙන් සෝවාන් ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. එහෙනම් අපේ ජීවිතය තුළ මේ ආස්වාසය ප්‍රාස්වාසය මොනතරම් ගනුදෙනු කරලා තිබුණත් මොන ආකාරයට අපි මේවා ක්‍රියාත්මක කරලා තිබුණත් අපට ඵල ලැබිලා නැත්තේ මේක විද්‍යාත්මකව ප්‍රඥාවෙන් අපි ගනුදෙනු කරපු නැති නිසා අපගේ ජීවිතය තුළ අපි මේ ආනාපාන සති භාවනා වඩනකොට මේ භාවනාව තුළ උස්ම සෑල්ලු කරන කමඨාන නැවත නැවත වඩනකොට මේ භාවනා යෝගියාට වැටහෙනවා තමන් මේ වඩන භාවනාව තුළින් උස්ම සෑල්ලු කරන්න සෑල්ලු කරන්න මේ ගනුදෙනුව ක්‍රමානුකූලව අඩු වෙනවා. හැබැයි ලෝභ ද්වේෂ මෝහ නිස්පාදන වෙන එක අවම වෙනවා මිසක් නවතින්නේ නැහැ. එනම් තමන් මේ සිටිවිලි අඩු කරනකොට ඒ සෑල් භාවය තුලින් ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අය තුලින් මේ ලෝකෙ දිහා බලනකොට මේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරනකොට කොයි ආකාරයටද මම මේක සෑල්ලු කරන්නට ඕනේ කියලා බලනකොට මේ භාවනා යෝගියාට ඥානයක් පාළ වෙනවා ඇසෙන් දකින්න පුළුවන් ලෝභ දේශ මොහ නැති කරලා කනෙන් ඕනම දෙයක් ශ්‍රවණය කරන්න පුළුවන් ලෝභ දේශ මොහ නැති කරලා කතා කරන්න අවසරයි ලෝභ දේශ මොහ නැති කරලා ඇසිරෙන්න අවසරයි ලෝභ දේශ මොහ නැති කරලා සිතන්න අවසරයි ලෝභ දේශ මොහ නැති කරලා එහෙනම් අපි මේක අවම කළාට හරියන්නේ ඒක මාර්ගය හරි වුණාට හරියන්නේ හේතුව නිවීම එතන ඇති වෙන්නේ නිවීම ඇති වෙන්නේ මේ ක්ලේශ ධර්මයන් ගනුදෙනු නොවන ආකාරයට මේක ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන ඥාණය පාළ වෙලා සෑම අවස්ථාවක් තුළින්ම දකිනකොට ලෝභය, ద్వේෂය, මෝහය නැතුව දකින්න උත්සාහ කරනවා. ඇයෙන වචන සෑම දෙයක් තුළින්ම ලෝභය, ద్వේෂය, මෝහය නැතුව සවන් දෙන්න උත්සාහ කරනවා. කතා කරන සෑම මොහොතක් තුළම චිත්තානුපස්සනාවෙන් ලෝභය, ద్వේෂය, මෝහය නැතුව කතා කරනවා. ඇසිරෙනකොට ගොඩාක් සංවරව පරිස්සමෙන් ඇසිරෙනවා ලෝභය, ద్వේෂය, මෝහය චර්යාවෙන් අට ගන්න දෙන්නේ නැහැ. මේ අවබෝධය පාළ වෙලා මේ භාවනා යෝගියා සම්පූර්ණම තපස්සරෙක් වශයෙන් වෙනස් වෙලා සෑම ඉරියව්වක් තුළම සතර ආකාර ඉරියව්වෙන්ම මේ භාවනා යෝගියා මේ කමඨාන වඩනවා. කෙලෙස් නැතුව තමන් මේකේ ජීවත් වෙන්නේ කොහොමද කියන එක ගවේෂණය කරමින් ඒක තුලින් අවබෝධ වෙන්නා වූ ධර්ම කාරණා Tamange මතකේ රඳවගෙන ඒක නැවත නැවත පුරුදු කරලා ආස්වාසය ප්‍රාස්වාසය කියන මේ උස්මවල තියෙන තදගතිය සෑල්ලු කරලා සෑල්ලු කරලා කයට දැනෙන්නේ නැති මට්ටමටම සෑල්ලු වෙලා නිරෝධ වෙලා යනවා වාගේ ඇසට පේන රූප පෙනිලා සෑල්ලු වෙලා යනවා මතකෙ රැඳෙන්නේ කයට දැනෙන ඇඟීම් ටික ඇඟිලා යනවා මතකෙ රැඳෙන්නේ කනට ඇයෙන ශබ්ද ඇහිලා යනවා මතකෙ රැඳෙන්නේ දිවට දැනෙන රස දැනිලා යනවා මතකෙ රැඳෙන්නේ සිතට දැනෙන සෑම දෙයක්ම දැනෙනවා ඒත් මතකෙ රැඳෙන්නේ මේ කමඨාන වැඩුවොත් මෙන්න මෙතන තමයි අරියත් බලයටපත් වෙන්න පුළුවන් ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරන්න පුළුවන්. එහෙම නැතුව මේ කමඨාණයෙන් මට ඈතර වෙන්න බෑ. මේ කමඨාණයෙන් මට ගොඩ යන්න බෑ කියන තවත් ඥානයක් බාල වෙලා ආයතන අයතුලින්ම තමන් මේ කමඨාන වඩනවා නිරෝධගාමිනී පටිපදා කමඨාන. එහෙනම් තමන්ට ප්‍රත්‍යක්ෂ වෙච්ච මේ සෑල්ලු කරලා නිරෝධ කරන්න පුළුවන් කියන ඥානය තවත් පියවරකින් වැඩි වෙලා මේක සම්පූර්ණ මේ විදියට වඩන්නට ඕනේ මේ විදියට වැඩුවාම මේක නිරෝධ වෙලා සෑල්ලු වෙලා ඉවර වෙලා යනවා කියන ඥානය පාලවලාම එයා සකු르දාගාමි ඵලයටපත් වෙනවා මේ භාවනා යෝගියා ආස්වාසය ප්‍රාස්වාසය කියන මේ උස්ම මත සිත පීටලා මේ ආස්වාසය ප්‍රාස්වාසය ක්‍රමානුකූල සෑල්ලු කරලා තුනී කරලා දැනෙන්නේ නැති මට්ටමට උස්ම ගන්නවා පිට කරනවා කියන එක ඔප්පු කරන්න බැරි මට්ටමට මේක සෑල්ලු කරනවා වාගේ මේ ආයතන අයෙන්ම ගනුදෙනු වෙනවා ඒක දැනෙන්නේ නැති මට්ටමට සෑල්ලු කරනවා මේ විදිහට සෑල්ලු කරනකොට මේ භාවනා යෝගියාට ප්‍රශ්නයක් ඇති වෙනවා අනේ මම තාම භවයේ යනවා ඇයි මට ක්‍රියාවක් තියෙනවා කරන්න පේන දේවල් පේන බව මං ඉඳගෙන හිටියාම ඇයෙන දේවල් ඇයෙන බව දැනගෙන හිටියාම ඇඟෙන දේවල් ඇඟෙන බව දැනගෙන හිටියාම සිතෙන දේවල් සිතෙන බව දැනගෙන හිටියාම දැනගන්නකොට කර්මය ඇවිල්ලා ඉවරයි. පේන බව දැනගන්නකොට පේන දේ මොකද්ද කියන එක දැනගෙන ඉවරයි. යම් කිසි කෙනෙක් කතා කරනකොට ඇයෙන බව දැනගත්ත ගමන් ඇයිච්ච දේ දැනගත්තා ඒක දැනගෙන ඉවරයි. එයාට තේරෙනවා මේ කමඨානේ යම්කිසි දෝෂයක් තියෙනවා. පේන බව දැනගෙන ඉන්නවයි කියලා කියන්නේ පේන දේ එයා දන්නවා කියන එක. ඇයෙන දේ ඇයෙන බව දැනගෙන ඉන්නවයි කියලා කියන්නේ එයා සම්පූර්ණයෙන් සවන් දෙනවා කියන එක. ඇඟෙන දේ ඇඟෙන බව දැනගෙන ඉන්නවයි කියලා කියන්නේ ස්පර්ශය එයා විඳිනවා කියන එක. සිතෙන දේ සිතෙන බව දැනගෙන ඉන්නවයි කියලා කියන්නේ සිතවිලි පිළිබඳ අවධානමෙන් දැනගෙන ඉන්නවා කියන එක. එනම් මෙතන නිර්මාණයක් වෙන බව, ක්‍රියාවක් වෙන බව මේ භාවනා යෝගියාට වැටෙනවා. මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ ආස්වාසය ප්‍රාස්වාසය තුල මේ ක්‍රියාවලිය නිරෝධ කරන්න ක්‍රමයක් නැද්ද? මේ නොකට නොකඩවාම සිදුවෙනම ක්‍රියාව නවත්තන්න තියෙන කුමක්ද කමඨාන කියලා බලනකොට මේ භාවනා යෝගියාට වැටෙනවා. ඇයි මම ක්‍රියා කරන්නේ? මේ ලෝකය භ්‍රමණය වෙනවනම් සෑම අණුවක්ම භ්‍රමණය වෙනවනම් සත්වයෙකුගේ කයේ තියෙන සෛල භ්‍රමණය වෙනවනම් මේ හැම දෙයක්ම නොකඩවම ක්‍රියාත්මක වෙමින් තප්පරෙන් තප්පරයට මේ රූප කලාප අනිත්‍යතාවයටපත් වෙනවා නම් මේක නවත්තන්නවත් පාලනය කරන්නවත් මට බැරි නම් ඇයි මම ක්‍රියා කරවන්නේ ක්‍රියාවට ක්‍රියාවට ඕන විදිහට වෙන්න හරිනවා කියලා මේ භාවනා යෝගියාට ඥානයක් පාළ වෙනවා අද ඉඳලා මම භාවනා කරන්නේ කෙරෙන් දරිනවා මම මොකවත් බලන්නේ නැහැ බලන බව දැනගන්නෙත් නැහැ බැලෙන්න හරිනවා මම මේ ලෝකයේ කිසිම දෙයක් ආගන්නේ ඇයෙන්ද අරිනවා ඇයිච්ච දේ දැනගන්න මම වෑයම් කරන්නේ එහෙනම් පේන් දැරලා ඇයෙන් දැරලා දැනෙන් දැරලා සිතෙන් දැරලා මේ ආයතනවල ක්‍රියාකාරීත්වය ඒගොල්ලන්ට ඕනෑ විදියට කර්මානුරූපී වෙන්න දැරලා එයා වැඩ නවත්තලා බලාගෙන ඉන්නවා දැන් එයා භාවනා කරන්නේ භාවනා කෙරෙන් දැරලා බලාගෙන ඉන්නවා එයා ළඟට ගිහිල්ලා තාපසතුමා මේ දවස්වල භාවනා කරනවද කියලා ඇහුවාම නෑ මම භාවනා කරන්නේ මේ දවස්වල භාවනා නවත්තලා ඉන්නේ. ඇත්තටම භාවනා කරන්නේ නැද්ද කියලා ඇහුවා මෙයා කියනවා ඔව් මම භාවනාවක් නම් කරනවා. මොනවද කරන භාවනාව? භාවනා නොකරමි කියන එක පිළිබඳ 100න් ඉන්නවා. ඒක තමයි මේ දවස්වල කරන භාවනාව. එහෙනම් අපේ ජීවිතවල භාවනා කරන්නේ කියන එකත් භාවනාවක් බවට පත් වෙනවා හේතුව භාවනා නොකරමි කියන එක පිළිබඳව 100න් හිටියාම සතර සතිපට්ඨානයේ චිත්තානුපස්සනා භාවනාව ඒක තුලින් සිදු වෙනවා එහෙනම් කෙරුවොත් භාවනාවක් නොකෙරුවත් භාවනාවක් එහෙනම් මේ සිත පැය 24 පුරාම භාවනාවක තමයි සිටින්නේ එක අරමුණක් අපි ඉන්න ඕනේ කියලා කියනවා සෑම සිටිවිල්ලක් පිළිබඳව සීයෙන් ඉන්න කියනවා. එක චිත්ත වීතියක පවතින්න කියනවා. එහෙනම් සෑම තථාගත සූත්‍ර දේශනාවක් අරගෙන බලනකොට ඒ සූත්‍ර දේශනාවල් වල තියෙන ගැප් වෙච්ච ධර්මය අපි විග්‍රහ කරලා බලනකොට අපට පෑදිලිව පේනවා මේ ලෝකයේ සෑම කෙනාම එක අරමුණක ඉන්න බව. හේතුව අපට තේ හදන ගමන් කෑම උයන්න බෑ. නාන ගමන් අපට ලියුමක් ලියන්න බෑ. කතා කරගෙන ඉන්න ගමන් අපට දුවන්න පනින්න බෑ. එහෙනම් අපි ඇවිදිනවා නම් ඇවිදින එක කරන්නට ඕනේ. ලියුමක් ලියනවා නම් ලියුම ලියන්නට ඕනේ. ලියුම ලියාගෙන අපට යම් කිසි දෙයක් නරඹන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් පොළ මතක් වෙනවා නම් සිත පොළේ තියෙනවා. වෙල මතක් වෙනවා නම් වෙලේ සිත තියෙනවා. අගනුවර මතක් වෙනවා සිත අගනුවරේ තියෙනවා එහෙනම් අපට පෑදිලිව පේන්න ඕනේ මේ සිතට අරමුණු දෙකක ඉන්න බැරි බව මේ ලෝකයේ කිසිම කෙනෙකුගේ විඥානයක් අරමුණු දෙකක නොපවතී එකම මොහතක දෙකක් සිතපු කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ. එහෙනම් අපගේ සිතට පුළුවන්කම තියෙන්නේ එක මොහතට එකක් සිතන්න නම් එක මොහොතකට එකක් පමණක් සිතෙනවා නම් එහෙනම් එයා එක අරමුණක නේද ඉන්නේ. ඇයි අපි ඒ එක අරමුණක ඉන්න කෙනාව අරගෙන ගින් තවත් අරමුණක තියලා එයාව අරමුණක තියන්න බැරි මට්ටම එහෙම නැත්නම් අරමුණක නොහින් ඉන්නවා කියන ඒ මානසිකත්වය හදන්නේ. එහෙනම් අරමුණක ඉන්න සිතට අරමුණු දෙකක් දීලා අරමුණෙන් බැහැර කිරීම තමයි මෙච්චර කාලයක් කරලා තින්නේ. අද හිඳලා අරමුණේ ඉන්න සිතට අරමුණේ ඉන්න දෙන්නවා දෙනවා කියන ඥාණය මේ භාවනා යෝගියාට පාළ වෙනවා. අර කරවලක සර්පයෙක් යනකොට ඒ සර්පයාගේ ඔළුවට අපි ඒ එලියක් ඇල්ලුවාම ඒ සර්පයා යන යන තැන අපට හොයන්න පුළුවන්. ඒ සර්පයා කොයින් කොයින්ද ඇරෙන්නේ කොයි හරියටද දිගටම යන්නේ නැවතින්නේ ඔක්කොම බලා ගන්න පුළුවන්. හැබැයි වල්ගෙට අපි එලියක් වීදෙව්වාම අපට හොයන්න බෑ සර්පයාගේ මුල කොතනද කියලා. ඒ වගේ තමයි අපගේ සිත සෑම තප්පරයක් ගන්න මෙනෙහි කරන සෑම සිතිවිල්ලක්ම අර විදුලි පංකාවකින් අපි යම්කිසි වැඩක් කරනවා වාගේ ඒ සුළඟ දැනගන්නවා වාගේ ටෝච් එළියකින් අපි ආලෝකය දැක ගන්නවා වාගේ අපි මේ සිත දිහා විමසිල්ලෙන් බලාගෙන ඉන්නකොට අර උලඟ එළියට යනවා වාගේ මේ චිත්ත වීති ඇති වෙවි ඇති වෙවි මේ කයෙන් නික්මලා යනවා සෑම සිතවිල්ලක්ම අර ආලෝකයකින් බලනවා වාගේ පෑදිලිව බලනකොට අපට පේනවා දැන් මේක මතක් වුණා දැන් මේ අරමුණේ සිට ඉන්නවා. ඒක තමයි අපේ අරමුණ. එතන අපිත් ඉන්නවා. බැරි වෙලාවක් සිත වෙනත් අරමුණට ගියාම ආ දැනුත් එයා එක අරමුණකින් ඒක මේ අරමුණ. ඒ අරමුණේ අපිත් ඉන්නවා. නැවත සිත පොඩි කාලේ පුංචි කාලේ සිදුවීමක් මතක් කළා ආ සිත දැන් මේ අරමුණේ ඉන්නවා ඒක තමයි මගේ අරමුණ මේ විදියට සිත වෙනස් වෙන වෙනස් වෙන සෑම අරමුණකම මේ භාවනා යෝගියා සිත පීඨවලා එයා එකම අරමුණක ජීවිත කාලෙම ඉන්න පුරුදු කරනවා මේ විදිහට ඉතියාම චිත්තානුපස්සනාවෙන් ජීවිත කාලෙම ඉන්න නිසා කර්ම නිර්මාණය වෙන්නේ නැහැ මේ ඥාණයට මේ අවබෝධයට අනාගාමි ඵලය කියලා කියනවා ඇයි අනාගාමි උත්තමයන් වහන්සේලාට මේ ලෝකයේ කර්ම නිර්මාණය වෙන්නේ නැත්තේ? ඒ උන්වහන්සේලා චිත්තානුපස්සනාවෙන් පෑ 24 පුරාම පවතින නිසා බොහොම ස්වල්ප සෙනෙයකට තමයි ඒ චිත්තානුපස්සනාව කැඩෙන්නේ යම් යම් අවස්ථාවලදී ඒ මොහොතේ බොහොම සියුම් චිත්ත වීති වලින් කර්ම ඇදෙනවා ඒ නිසා තමයි බොහොම සියුම් කර්ම විතරයි නිර්මාණය වෙන්නේ බරපතල දේවල් මොකවත් වෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් සෑම මොහොතක් තුලම අපට මේ පේන දේවල් පෙනිපෙනි යන්න හරින්න ඕනේ. ඇයෙන දේවල් ඇහිලා ඉවර වෙලා යන්න හරින්න ඕනේ. අසුවලාමට බැන්නාය, අසුවලාමට ප්‍රශංසා කළාය, අසුවලත් එක්ක මට ගනුදෙනුවක් තියෙනවාය කියන මානසිකත්වය ඇදුවාම අපගේ ජීවිත කාලය පුරාම අපට මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒකට හේතුව අපි දැනගන්න දැනගන්න කර්ම නිර්මාණය වෙනවා. එහෙනම් අපි දැනගත්තේ නැහැ කියලා කියන්නේ කර්ම නිර්මාණය වෙන්නේ එහෙනම් මගේ ඇස මගේ නෙමෙයි. මගේ කන් දෙක මගේ නෙමෙයි. මගේ නාසය මගේ දිව මගේ නෙමෙයි. මගේ කය මගේ නෙමෙයි කියන ඒ මානසිකත්වය තුල පීටලා පුද්ගලයෙක් සත්වයක් නැහැ කියන මානසිකත්වයට ආවම යම්කිසි කෙනෙක් ඇවිල්ලා අපට කැත විදියට බැනලා නිඳා කරනවා ආගෙන ඉන්නවා ප්‍රතිචාර දක්වන්න හේතුව ඇයෙන කන මගේ නෙමෙයි අද වර්තමාන සමාජයේ යම්කිසි කෙනෙකුට බැන්නාම නිඳා කළාම අපාස කළාම ජීවිත කාලෙ මේක මතක තියාගෙන පලි ගන්නට ඕනේ එයාට පාඩම් උගන්වන්නට ඕනේ එයාට වැඩ වැරදෙනවා මන් දකින්නට ඕනේ කියලා ප්‍රාර්ථනා කරගෙන අපි එයාගේ වැටීම බලාගෙන නැද්ද? එහෙනම් මේ කන් දෙක මගේ කියන හැඟීම තිබුණ නිසා තමයි මේ මානසිකත්වය ඇති වුනේ. එහෙනම් අපි ජීවත් වෙන සෑම මොහොතක් ගානේ අපි මේ කමඨාන වඩනවා නම් මේ කමඨානට අනුව අපේ චරිතය ඇඩගස්සනවා නම් ආස්වාස ප්‍රාස්වාසයේ උස්ම සෑල්ලු කිරීමේ භාවනාව මේ කමඨානම අපගේ මිනිසත් භවයේ වැඩ නිමා කරනවා. එනම් මේ මොහොතේ ඉඳලා අපි මේ කමඨාන වඩන්නට ඕනේ කොහොමද වඩන්නේ මේ සෑම මොහොතක් තුළම අපගේ ආස්වාස ප්‍රාස්වාසයේ සිත පීඨලා ක්‍රමානුකූලව ඒ උස්මවල තියෙන තද ගතිය අඩු කරලා අඩු කරලා සෑල්ලු කරලා කයට දැනෙන්නේ නැහැ. කය පිම්බෙන්නෙත් නැහැ, ඇකිලෙන්නෙත් නැහැ. ආස්වාස ගන්නෙත් නැහැ, ප්‍රාස්වාස කරන්නෙත් නැහැ. ඒ මට්ටමට මේක සෑල්ලු කරලා ගාක් ගලක් වාගේ තියන්න පුළුවන් නම් අන්න භාවනාවේ පළවෙනි පියවර සාර්ථකයි. අද අපට ලොකුම ප්‍රශ්නය වෙලා තියෙන්නේ සිතවිල්ලක් එනකොට අදවතේ ස්පන්දන වේගය වැඩි වෙනවා ආස්වාස ප්‍රාස්වාසයේ වේගය වැඩි වෙනවා කායික අපාසුතාවයන් වේදනා කැක්කුම් ගන්නකොට අපි දන්නේම නෑ මේ කයයි සිතයි දෙකම කැළඹෙනවා එනම් භාවනා යෝගියාගේ ප්‍රධාන වගකීම තමයි ඉස්සෙල්ලාම මේ ආනාපාන සති භාවනාව කායානුපස්සනාවෙන් සිදු කිරීම අපි ඊතාගෙන ඉන්නවා ආනාපාන සති භාවනාව වෙනමම දේශනා කරපු එකක් කියලා. එහෙම නෙමෙයි ආනාපාන සති භාවනාව සතර සටිපට්ඨානෙන් දේශනා කරපු එකක්. එන ආස්වාස ප්‍රාස්වාස කරන විට මේ කය තුල ඇතුල් වෙන උස්ම පිට වෙන උස්ම සෑල්ලු කරනකොට ඉස්සෙල්ලාම කයෙන් මේ සිත සෑල්ලු වෙලා වෙන් වෙන්න ඕනේ. කයෙන් මෙයව නිදහස් කරන්න ඕනේ. පටවියට තියෙන සම්බන්ධකම බිඳින්නට ඕනි. අපි භාවනා කරනකොට කොන්ද රිදෙනවා නම්, බෙල්ල රිදෙනවා නම්, කකුල් ඉදි වැටෙනවා නම්, දත් මිටි කාගෙන පොර බැදගෙන අපි විශාල කාලයක් ඒකත් එක්ක මිඩංගු කරනකොට අපි දන්නේම නැහැ අපි කායානුපස්සනාව කියන ඒ ස්ථානයේ ඉර වෙලා ඉන්නවා අපට එතනින් එයාට යන්න පුළුවන් කමක් නැහැ එහෙනම් වේදනානුපස්සනාව කියන වේදනාව දැනෙන්නේ කාටද? කය තියෙන කෙනාට. කයක් නැති කෙනෙකුට වේදනාවක් දැනෙන්න බෑ. එහෙනම් ආනාපාන සති භාවනාව උස්ම මත සිත පීඨලා සෑල්ලු කරන පිට මේ භාවනා යෝගියාට වැටහෙනවා මේ උස්ම සෑල්ලු වෙන්න සෑල්ලු වෙන්න කය ක්‍රමානුකූල බර අඩු වෙලා සෑල්ලු වෙලා ක්‍රමානුකූලව මේ කය මේ සිතෙන් නිදාස් වෙලා යනවා. නිදාස් වුණාම කයක් නැති පුළුන් ගොඩක් වාගේ පීටීමක් වෙනවා. බොහොම සෑල්ුවේ මේ කටයුත්ත වෙනවා. පුද්ගලයෙක් නැහැ, වේදනාවක් නැහැ. ඒ කියන්නේ වේදනානුපස්සනාවත් සම්පූර්ණ වෙලා. ආස්වාස ප්‍රාස්වාසය කියන මේ ආනාපාන සතිය අපගේ කයත් එක්ක මේ ගනුදෙනු කරනවා වාගේ මේ ඇස කන දිව නාසය සමසිත කියන ඉන්ද්‍රියන් අයත් එක්ක මේ සංඥා සංස්කාර ධර්ම ගනුදෙනු කරනවා එහෙනම් මේ ගනුදෙනුව අපගේ ජීවිත කාලය පුරාම මේ බවගාමි ජීවිතයේ සෑම භවයකම මේ ගනුදෙනුව සිදු වෙනවා. ඇයි අපි ඉපදුනේ? ඉපදීමට හේතුව මොකද්ද? ඇස කන දිව නාසය සම කියන පංචකාමයන් පිනවන්න ගින්. එහෙනම් සිටිවිලි වලින් නිර්මාණය කරපු චිත්ත වීති නිසා අටගත් කර්ම. එහෙනම් අපේ උප්පත්තියට හේතුව අපි හදාගත්ත කර්ම නම් ඒ කර්ම කරන කොටගෙන අපි මේ ලෝකේ නැවත නැවත මිනිසත් භවයට ඉපදිලා දුක් විඳිනවා නම් මේක නවත්තන්න තියෙන්නේ මේ ආයතන අය තුලින්මයි එහෙනම් මේ භාවනාව අපගේ ජීවිතයේ නැවතීම ලකුණ තියන්න අරියත් බෝධියටපත් වෙන්න නොකඩවම නිර්මාණය වෙමින් පවතින කර්ම නවත්තන්න අපට ලැබිච්ච තථාගත නිර්වාණ පණිවිඩය. එහෙනම් මේ භාවනාව තුළින් අපි දැක්කා මේක කායික වශයෙන් නිරෝධ වෙලා කය නැති වුණාම වේදනාව නිරෝධ වෙලා මේ ගනුදෙනුව තුළ පවතින අවිද්‍යාව අපට වැටහෙනවා මම හැම මොහොතක් තුළම නාමයක් රූපයක් ගන්නවා ගත්තාම නැවත නාමයක් රූපයක් මම පිටත් කරනවා ගනුදෙනුව තියෙන තාක්කල් ජීවියා ඉපදෙනවා මේ ධර්මයේ ධම්මානුපස්සනාව දකින්නට ඕනේ මේ ධම්මානුපස්සනාව දැකලා මේ ධම්මානුපස්සනාවට අනුව ජීවත් වෙනකොට මේ භාවනා යෝගියාට වැටහෙනවා සිත විතරයි අදන්න තියෙන්නේ. සිතින් විතරයි හැම දෙයක්ම නිර්මාණය වෙන්නේ. එහෙනම් සිත නිදහස් කරනවා. එයාව අල්ලාගෙන ඉන්න සිත පාලනය කරන්න සිතට කිසිම කමටාණක් දෙන්න සිතට නිදහසේ ඉන්න සෑල්ලුවෙන් ඉන්න ඇරලා සිතට සමවැදිලා ඉන්නවා ඇයෙනවා ඇයිලා යනවා පේනවා පෙනිලා යනවා දැනෙනවා දැනිලා යනවා ඇඟෙනවා, ඇඟිලා යනවා කිසිම දෙයකට ගනුදෙනුවක් නැහැ. එනම් මේ ආනාපාන සති භාවනාවේ උස්ම සෑල්ලු කිරීමේ කමඨාන අද හිඳලා අපි ඇස තුලින් කන තුලින් නාසය තුලින් දිව තුලින් සම තුලින් සිත තුලින් අපි සෑල්ලු කරන්නට ඕනේ ඒ සෑල්ලු කරනකොට දැඩි ලෙස ගනුදෙනු කරන පටවි ස්වභාවය සෑල්ලු වෙලා සෙනෙහසෙන් දයාවෙන් කරුණාවෙන් ගනුදෙනු කරන ආපෝ ස්වභාවයේ සෑල්ලු වෙලා වායෝ මට්ටමින් ගනුදෙනු කරනවා වචන වලින් ගනුදෙනු කරනවා ඒකත් සෑල්ලු වෙලා සිතිවිලි වලින් මේක සියුම් ලෙස ගනුදෙනු කරනවා කිසිම කෙනෙකුට ඔයන්න බැරි විදිහට ඔර රාසේ ඒකත් සෑල්ලු වෙලා මේක නිරෝධ වෙන මට්ටමට ගනුදෙනු කරන්න පුළුවන් නම් මේ භාවනාව ප්‍රඥාවෙන් දිගටම එතනට වෙනකම් වඩන්න පුළුවන් නම් ඒ උත්තමයා තමයි කවදාරි දවසක අරියත් බෝධියෙන් පිරිණිවන් පාන්නේ. එහෙනම් අද ඉඳලා මේ කමඨාන අපි වඩන්නට ඕනේ. මේ කමඨාන තුළින් සතර සටිපට්ඨානය අපට වඩන්නට පුළුවන්. ඒ තමයි මේ භාවනා වෙන සෑම මොහොතක් තුළම කයත් එක්ක සම්බන්ධ වෙලා ආනාපාන සතිය කරනකොට මේ කය ඇතුළට ආස්වාස වෙලා ප්‍රාස්වාස වෙලා නැවත නැවත ගනුදෙනු වෙනවා නම් කායානුපස්සනාව ආනාපාන සතිය තුලින් වෙනවා සෑම ආස්වාසයක් ප්‍රාස්වාසයක් නිසාම වේදනාවක් දුකක් අට ගන්නවා ඉපදීමක් අට ගන්නවා පැවැත්මක් තියෙනවා එහෙනම් පැවැත්ම දුකයි ආස්වාසය දුකයි ප්‍රාස්වාසය දුකයි මේ භාවනාව මේ ක්‍රියාවලිය මේ නඩත්තුව දුකයි මේක වැටහෙනකොට වේදනානුපස්සනාව ප්‍රත්‍යක්ෂ වෙනවා එහෙනම් මේ ලෝකේ මම දකින දේවල් වේදනා ඇයෙන්නේ වේදනා දැනෙන්නේ වේදනා රස කියන්නේ හැම එකක්ම වේදනා ස්පර්ශයේ වේදනා චෛතසික වේදනා ඇයි මම මේ වේදනාව ගොඩගාගන්නේ දකින දේවල් නිසා මට කර්ම ඇදෙනවා ලස්සන කාමයන් නිසා ඒ කාමයන් නිසා කර්ම ඇදිලා බොහොම ලස්සන කටහඬින් ශබ්ද එනකොට මේ ශබ්ද කාමයේ නිසා කර්ම ඇදිලා ගන්ධ කාමයෙන් කර්ම ඇදිලා රස කාමයෙන් කර්ම ඇදිලා ස්පර්ශ කාමයෙන් කර්ම ඇදිලා චේතනා වලින් කර්ම ඇදිලා එනම් මේ සෑම ගනුදෙනුවක් තුලින්ම මට වේදනාව තමයි ගනුදෙනු වෙලා තියෙන්නේ වේදනාව තමයි මං එකතු කරලා තියෙන්නේ ජීවිතේ කවදාවත් වේදනාවෙන් තොර මොකවත් ස්පර්ශ කරලා නැහැ කියලා තේරෙනකොට වේදනානුපස්සනාව සම්පූර්ණ වෙනවා අපි තුලින් ඒ වගේම තමයි මේ ආයතන අයතුලින්ම අපි ගනුදෙනු කරන සෑම ගනුදෙනුවක් තුලින්ම අපට නිරෝධ වෙන්න පුළුවන් ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව එනං වේදනානුපස්සනාවම ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ගනුදෙනු කරලා ඒකම ධම්මානුපස්සනා වශයෙන් අපට පරිවර්තනය කරන්න පුළුවන්. හොඳම උදාහරණය තමයි අපට පේන යම්කිසි රූපයක් ලස්සනයි කියලා ගත්තාම අන්න පටවි මට්ටමින් කායානුපස්සනාව ඇදුනා. ඒක දැක්ක ගමන් ලස්සනයි කියලා හිතන්නේ මගේ කුසලය. ඒ කුසලයටයි ලස්සන පෙනුනේ. එහෙනම් අකුසලයට තමයි අවලක්ෂණ පේන්නේ. එහෙනම් ඒක ධර්මානුකූලව දැක්කාම අර වේදනාව තුලින් ධම්මානුපස්සනාව පේන්න පටන් ගන්නවා. එහෙනම් මේ ධර්මයෙන් වැඩක් නැහැ ධර්මයේ එකතු කරන්න එකතු කරන්න ධර්මයේ හේතුවෙන් අපි ඉපදෙනවා. අද කුසල් එකතු කරපු ගොඩාක් කට්ටිය දිව්‍ය ලෝකෙ ඉපදිලා අකුසල එකතු කරපු ගොඩාක් කට්ටිය සතර අපායේ ඉපදිලා එහෙනම් කුසලුත් ඉපදීමට හේතුවක් අකුසලුත් ඉපදීමට හේතුවක් පවපින දෙකම ඉපදීමට හේතුවක්. එහෙනම් මේ කාරණා එකකින්වත් වැඩක් නැහැ කියන අවබෝධයේ පාළ වෙලා කුසලොත් අදා ගන්න නැත්නම් අකුසලොත් අදා ගන්න නැත්නම් එයාට ඉපදෙන්න හේතුවක් නැහැ. මේ සතරමා භූත තුල නාමයක් රූපයක් ලබාගෙන යම් කිසි කෙනෙක් ඉපදෙන්නට ඕනේ නම් ඒ කාන්ත වශයෙන්ම එයාට එක්කෝ කුසල් තියෙන්න ඕනේ නැත්නම් අකුසල් තියෙන්න ඕනේ. ඒ දෙක නැත්නම් එයාට උත්පත්තියක් ලැබෙන්නේ නැහැ. එහෙනම් අරියත් බෝධියටපත් වෙන්න අපට මේ කමඨාන සෑයීමටපත් වෙන්න පුළුවන්. මේ කමඨාන වඩනකොට අපි සෑම මොහොතක් තුළම අවබෝධයෙන් යුක්තව මේ කමඨාන් දේශනාව තුළ තියෙන ඒ ස්ථානවල තියෙන ඥානවල් අපි නැවත නැවත මෙනෙහි කරගෙන ඒ මානසිකත්වයේ තුල අවබෝධය තුල පීඨලා අපි මේ භාවනාව කරන්නට ඕනේ. ආනාපාන සති භාවනාව නාසයෙන් වෙනවයි කියලා අපි හිතාගෙන ඉන්නවා නෑ ආයතන අයෙන්ම වෙනවා ඇයි නාසයට ආස්වාස වෙලා ප්‍රාස්වාසය වෙනවා වාගේ ඈට පේන රූප නැවත නැවත කර්ම බවට ප්‍රතිචාර දක්වන්නේ නැද්ද ඇයෙන ශබ්ද නිසා අවුරුදු ගණන් ඉතගෙන ඉඳලා පලිගන්නේ නැද්ද දිවට දැනෙන රස නිසා නැවත නැවතේ රස හොයන්නේ නැද්ද කයට ලැබෙන ස්පර්ශ නිසා අපි මත් වෙලා ඒක පස්සේ යන්නේ නැද්ද චේතනා නිසාද මුලා වෙච්ච අවස්ථා අනන්ත අප්‍රමාණ නැද්ද? එහෙනම් මේ ගනුදෙනුව කියන ආස්වාසය ප්‍රාස්වාමය අතුල්වීම පිටවීම කියන ගනුදෙනුව ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින්ම වෙනවා ආනාපාන අපි ආයතන අයතුලින්ම නිමා කරන්නට ඕනේ එහෙනම් අපි ලබාපු මිනිසත් භවය අපගේ ඉතුරු වෙලා තියෙන ආයුෂ කාලය උපරිම ප්‍රයෝජනයට අරගෙන මේ ඉතුරු වෙලා තියෙන කාලය තුල අපි මේ කමඨාන වඩමු ආස්වාසය ප්‍රාස්වාසය තුල උස්ම සෑල්ලු කරලා සෑල්ලු කරලා නිරෝධ කරලා නැති කරලා ඉස් වෙනවා වාගේ ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අයට මේ සංඥා සංස්කාර නාම රූප ධර්ම වලින් ඇතිවෙනා වූ ගනුදෙනුව ක්‍රමානුකූලව සෑල්ලු කරලා සෑල්ලු කරලා නිරෝධ කරලා කර්ම ඇති නොවන මට්ටමට මේක ඉවර කරලා නවත්තලා දාන්න ඕනේ. එහෙම වුණොත් එදා අඟුලිමාල නැවතුණා තථාගතයන් වහන්සේත් නැවතුණා මේ ලබාපු මිනිසත් භවයේ අපිත් නවතිනවා. එහෙනම් මේ කමඨානුන්දේ සිතට තබාගෙන නැවත නැවත මේක සීකරගෙන මේ ඉතුරු වෙලා තියෙන ආයුෂ කාලය පුරාම මේක වඩවලා අපි ලබාපු මිනිසත් භවයේ අවසාන භවය කරගන්න මේ ආනාපාන සති කමඨාන් දේශනාව අප සියලු දෙනාටම හේතු වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි